අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ රාජනේ ශ්‍රී සුබෝධාරාම බෞද්ධ මන්ත්‍රස්ථානයේ මුල් කරගෙන තවත් දවසක භාවනා වැඩ පිළිවෙලක් යෙදීන ගත අවස්ථාවක් මේ වෙනකොට පිළිසෙට මේ සුබෝධාරාමේ පැත්තෙන් බලනකොට සත්කාර දෙක තුනක් ලැබිලා තියෙනවා එකක් සිල් සමාදන් වෙලා ඉන්නවා ඔක්කොටම හිත අලුත් කරගන්න ස්ථීලිය අලුත් වෙලා තියෙනවා ඒ වගේම කමඨහන පිළිබඳව මූලික උපදේශ පන්තියක් අහන්න ලැබිලා තියෙනවා තුන්වෙනි වශයෙන් ස්ථානයක අපි ගත කරනකොට එකිනෙකාට එකිනෙකා බරක් නොවන විදියට සම්පිරිසිදුවට නිස්සද්දව නැවතිල්ලේ වැඩකරනද මනිත උපදේශ පන්තියක් ලැබිලා තියෙනවා ඉතින් අපි දැන් ඔක්කොමලා ඉන්නේ අන්නේ ස්ථාවරේ. අපි හැම කෙනාම අඩු ගානේ ආජීවත්වමක සීලය කරු කරනවා. ඒ වගේම දැනට භාවනා කිරීම පිළිබඳව පරියන්කේ වතයෙන්, තක්මන වශයෙන්, එදින්දා වැඩවලදී සතිය පිහිටීම වශයෙන් දැනට මූල ධර්මමේ දැනීමක් තියෙනවා. ඒ වගේම අපි ස්ථානයක ඉන්නේ අපි වාගේම අමාරුවෙන් ලබාගත් කාලයක් වෙලාවක් වෙන් කරගත්ත පිටසක් එක්ක ඒ නිසා අපි කෙනෙකුට බරක් හිරියරයක් කරදරයක් නොවන විදිහට හැසිරෙන්න ඕනේ. ඉතින් ඒ මූලික පදනමේ ඉඳගෙන අපි දැන් බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ පරයන්ක භාවනාවක් නැත්නම් සාමූහික භාවනාවකට පෙළඹෙන්නයි. ඊට පස්සේ අපි ඒ පරයන්කේම ඉඳගෙන ධර්ම සාකච්ඡාවකටයි උදේ වරුවේ දෙවෙනි අංකයේ වශයෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න පිළිගන්නවා. ඒ වගේම සභාවට නගන ප්‍රශ්න පිළිබඳව අපි ආදර වෙනවා. ඒවා අපිට අදාළ ප්‍රශ්න වෙන්න ඕනේ. ඒ වගේම හරස් ප්‍රශ්නයක් අහුවොත් අපිලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න ඕන. අපි මූල ධර්ම ප්‍රශ්න අරගෙන ගොඩාක් කාලේ කතා කරන්න යන්නේ. අපේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ භාවනාවට අදාළ එහෙම නැත්නම් මේ දීප කමඨාන් වලට අදාළ එහෙම නැත්නම් මේ සමාදාන වල කියන සීලයට අදාළ එහෙම නැත්නම් මේ ස්ථානයක ගත කරනකොට තියෙන අවතුම් පැතුම් වලට අදාළ ප්‍රශ්නයි අපි ඉදිරිපත් කරගන්නේ. ඉතින් උදේ වරුවේ මේ කාලය ගත කරලා 12:00 මාරේ ඉඳලා ඉතින් අපි 12 මාර්කම් කාලේ දවල් දානේ සඳහා ගත කරනවා 12 මාර්කල එකමාර දක්වා සක්මන් භාවනාවක් එකමාර චිත දෙකමාර දක්වා නැවත මේ වාගෙම පිළිස සාමූහික භාවනාවට මේ ශාලාවට රැස් වෙනවා එසේ දෙකමාර ඉඳලා තුනයි කාල විතර වෙනකන් අපි විවේකයක් සක්මනක් කිලම්පසක් වෙනුවෙන් ගත කරලා තුනයි කාලත් තුනමාරත් අතර නැවත රැස් වෙනවා හවස ධර්ම දේශනාව සඳහා ධර්මදේශයෙන් පස්සේ පොඩි වෙලාවක් අරගන්නවා ඒතේ සභාවෙන් පැනනගින් ප්‍රශ්න මොනවද තියෙනවනම් ඊට පස්සේ අපි සුබතරාමේ වෙනුවෙන් වැඩසටහන් නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා මේක තමයි අපි සම්ප්‍රදාන කුල ඉදපත් කරගත්ත කාලසටහන ඉතින් මේක පැරණියත්තන්ට දීපත් කිරීමටත් අලුතෙන් පැමිණියත්තන්ට අඳුනා දීමක් වශයෙන් උත් කියනවා ඉතින් ඒ නිසා අපි සියලුම දෙනා පරයන්කයක් සඳහා හොඳට අකටිබරි ගහිලා වාඩිවෙමු. පැයක් පමණ වෙලා ගත කරන්න බලාපොරොත්තු ඒ උපදේශ පන්තියක් දුන්නට බොහෝ තැනකින් ලැබිච්ච ඉල්ලීමක් අනුව මම බලාපොරොත්තු වෙනවා විනාඩි 10ක් 15ක් විතර කාලයක් මේ පරයන්ක භාවනාව කරන හැටි පිළිබඳව පොඩි මෙහෙවීමක් එහෙම නැත්නම් උපදේශ පන්තියක් ලබා දෙන්න. ඒ නිසා ශීලප දෙනා දැන් මේ කියපු දේ තේරුම් අරගත්තයි කියලා හිතලා පර්යාංකයකට ගයින්දගෙන කරන භාවනාවට සුදුසු ඉරියව්ව සකස් කරගන්න. ඒ ඉරියව්ව සකස් කිරීමේදී සර්වචනාංශේ ගොඩාක් විස්තර ඉදිරිපත් කරලා තියෙනවා තමන් වහන්සේගේ අතීත භවවලත් මේ භවයේ ලැබපු අත්දැකීම අනුව ඉස්සපෙ නිතරම භාවනා ශාලාවක ਸਰවචනාසේ හිඳි පිළිමයක් ඉස්රායිල් කියන්නේ. ඒකෙන් අපට පේනවා ਸਰවචනාංශේ හිටියයි කියලා බෞද්ධෝ පිළිගන්න ක්‍රමය. ඉතින් ඒකෙදී ਸਰවචනාංශේ බොහෝ විට පద్මාසනයක නැත්නම් වීරාසනයක නැත්නම් සුඛාසනයක ගත කරන අපි ඒකට ධර්මණ්ඩිවතල වාඩි වෙනවා, පාලංග බඳ වාඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඒක ලොකු දක්ෂකමක්. නමුත් හැමෝටම කරන්න බෑ. ඒක සමහරුන්ට වයස නිසා ලෙඩ රෝග නිසා අපහසුයි. ඒ නිසා කෙසේ නමුත් හැකි කෙනෙක් ඒ විදිහට සම්පූර්ණ ශරීරයේ යට කොටස බිම වදින විදිහට උඩුකය හැකි තාක් දුර ඍජුව පවත්වන ක්‍රමයකට අපි කියනවා පරණ බඳ වාඩි වෙනවා කියලා තප්පරයන්ට වාඩි වෙනවා කියලා. ඉතින් ඒක තමයි එහෙම ඉඳගත්තර පස්සේ ශරීරයේ ස්වභාවය ගත්තොත් මිශ්‍රයේ තියෙන පිරමීඩයක් වගේ නැත්නම් උභාක හැඩේ නැත්නම් චෛත්‍යයක හැඩේ හොඳට පොළොව බදාගෙන නිසා පෙරලෙන්නේ. වැස්සට આવුවට මොනම දෙයක් නැසල වෙන්නේ නැති ඉරියව්වක් සුනාමීටවත් බුදු පිළිම කඩලා ගියේ නැහැ. ඒ උන්නාචේ ගත්තේ ඉරියව්ව නිසා නමුත් මම කියනවා නැවතත් ඒක ඔක්කොටම ලේසි නෑ. ඒ ගොඩාක් කල් යනවා මේ වගේ ඉරියව්ව සකස් කරගන්න අපි මේ වෙලාවේ අත් කරගන්නවා පැයක් පමණ සුවසේ වාඩි වෙලා ඉන්න පුළුවන්. උඩුකය කෙලින් තියාගෙන පුළුවන් ඉරියව්වකට. ඉතින් පර්යංක භාවනාවක් වශයෙන් අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ සතිය පිහිටීම කියන එකට තනි වචෙන් කියන්න පුළුවන්. ඒ සතිය පිහිටීම කියලා කියන්නේ මෙලෙස සමබරව සහැල්ලුව සකස් කරගත්ත මේ කයට හිත ඇතුල් කරලීමත් බාහිරින් හිත ගලවා ගැනීමත් කියන මේ කාරණා දෙක. මේ දෙකම එකයි. හිත යම් වේලාවක තමන් ඉන්නේ ඉරියව්වත් එක්ක සුහදව මිත්‍රව තමන්ගේ හොඳම යාළුවා විදිහට ඇසුරු කරන තාක් හිත බාහිර යන්නේ නැහැ. හිත බාහිරේ තියෙන තාක් ඇතුළට එන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක හොඳට සබවතේ වාඩි වෙලා ඒ තමන් ඉන්න සැප ඉරියව්ව එහෙම නැත්නම් ලිහිච්ච ගතිය සමමිතික ගතිය දැනෙනවා නම් දන්නවා නම් අත්දකින්න නම් අපි කියනවා එතකොට සතිය කයේ පීඩියයි කියලා. යම් වෙලාවක අතීත අනාගතේ හිත ඇසිරෙනවනම් අර යමයා ගැන හිතනවනම් අත්තන මෙතන ගැන හිතනවනම් අපි පිළිගන්නවා හිත නොසන්ඩාලයි හිත බාහිරේ හැසිරෙන්නේ කියලා. ඉතින් මේ දෙක එකක්වත් අපිට අයිතියක් නැහැ. අපිට කිව්වට අහන්නෙත් නැහැ. නමුත් අපි සීලයේ සමාදන් වුණා සත්තයි අපි භාවනා මධ්‍යස්ථානට ආවා වට කරගෙන ඉන්නේ ගොඩාක් සීලැත්තෝ. ඒ වගේම අපිට මේ සතිය පිටවා ගැනීමත් අවශ්‍යයි සතිපට්ඨානේ ඒ නිසා අපි යාප්පු වෙනවා බැගෑ වෙනවා දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය දෙනවා හැකිනම් හැකිතාක් මේ හිත කය ඇතුලේ පවත්තා. ඉතින් ඒ සඳහා කයේ සහයෝගය නොලබුණොත් අපි ලැත්තනම පරාදයි. මේ කයේ සහයෝගය ලබා ගන්නයි පහසු ඉදිවක වාගේ. ඒ පහසුව තමයි වාඩිලා බලන තමයි සමමිතිකව සම ලෑ සිල්ලිහිත ස්වරූපයෙන් සහැල්ලුව සමබරව ඉන්නවා කියලා. ඉතින් ඒකට අපි කියනවා සෝය කියලා. ඉරියව්වේ සෝය. ඉතින් මුළු භාවනා ජීවිතේම චරයි. යම් තාක් අපිට තමට මේරණත්තර වෙන හිත අතීත අනාගත දුවන හිත අරය මෙයා ගැන හිතන හිත අතර මෙතන ගැන හිතන හිත ඒ ඔක්කොම අල්ලපන ලස්සේ චිත්තක්ෂණ කීයක් මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් මම හිතගෙන නෙවෙයි කියන බවට මම ඇවිදිමින් නෙවෙයි කියන බවට මට මම නිදාගෙන ඇලවිලා නෙවෙයි මම ඉන්නේ ඉඳගෙන ඉන්න බවට දැනගත්තා නම් ඕක තමයි භාවනාවේ මුල ඕක තමයි භාවනාවේ මැද ඕක තමයි භාවනාව අග ඔන්නෝදේ බැරි නම් තමයි ඊට පස්සේ කමඨාන් දෙන්න ඕන කමඨාන් සුද්ධ කරන්න ඕන පිළිත් කියන්න ඕන බණ කියන්න ඕනේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ විනය ගන්න තේරම තියෙන්නේ ඔන්න ඔය ඇතුළතට හිත ගන්න හිත ගන්න වැදගත් තමයි. ඒක නිසා අපි උඟව දෙනෙක් ඒ නොහැකියාවක් නැති ඇත්තෝ ඒ නිසා සරුවචනාංශය අපි වෙනේ විවිධ උපක්‍රම විවිධ ක්‍රම සහ විදි පෙන්ලා තිනවා මේ විදිහට කයක් ඇතුළට හිත ඇති කරගන්න මොකද ඒකට හේතු වෙච්චර සරුවචන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සරුවඥ කෘත්‍යයක් කරන්න වෙලා තියෙන සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ මේ හිත වර්තමානයේ තබා ගැනීම නෙවෙයි විදක්ෂකම් කියලා, සූරකම් කියලා, ශිල්ප කියලා, ලාභ කියලා, සත්කාර කියලා, සම්මාන කියලා, සිලෝක කියලා මේ බාහිර හිතන ටොප් එක තමයි. ඒ නැටෙව් එක නම් අපට අපට බැන්නේ නැහැ. නැටෙව් එකට ගුරුන්වත් බැන්නේ නැහැ. අධ්‍යාපනයටත් බැන්නේ නැහැ. කලියටත් බැන්නේ නැහැ. ඊට වෙඩි තව යමක් තියෙනවා. මම පුද්ගලිකව වර්තමාන මොහොතට වෛර කරලා තියෙනවා. සංසාරේ පුරාවට මේ මම දැන් කියන මොහොතට වෛර කරපිය කරනම් අම්මට අපට වයින්ද බෑ. අම්මලප්පලකට වගේ කියන්න ඕනේ අධ්‍යාපනයට බණින්න බෑ. ඒ නිසා යම් මොහොතක කවුරු හරි දැනගත්තොත් මම මේ විඳිනාතාක් මේ දුක් විඳින්නේ මේ වර්තමාන මොහොතේ මේ ඉඳගෙන ඉන්න බව මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්න කමට තියෙන ද්වේෂය නිසායි නුරුස්නාගතිය නිසායි කම්මැලිකම නිසායි ඒකාකාරීකම නිසායි නිදිමත ගතිය නිසායි බය නිසායි අනිශ්චිත ගතිය නිසායි සැක නිසායි ඒ තමයි දැන් සිල් ගත්තයි කියලා දැන් මේ සුබදාරාමයට ආවයි කියලා දැන් වටේ ඉන්නේ සිල් සිඳනගත්ත සිල්ලත්තු කියලා ඔය හිත එක චිත්තක්ෂණය හදන්න බෑ කල්ප ගානක් මේක මෝහ පටල බැඳිලා තියෙනවා ගලවන්න බෑ ඒක පිළිබඳව සර්වඥාන් වහන්සේ අව탁සීරු කරන්නේ අපි තරම් ඒක නිසා යාකු වෙන්න කියනවා ඔය නන්නත්තර වෙන හිතට හැකි වෙලාවක මම දැන් මෙතන ඉන්නවා මම හිටගෙන නෙවෙයි මම ඉඳ බුදියාගෙන නෙවෙයි මම ඇවිදින්න නෙවෙයි මම ඉඳගෙන ඉන්න මට ඉඳගෙන ඉන්නකොට මේ යටි පාටිය පොළවේ හැපිලා තියෙනවා වැටෙනවා එහෙම නැත්නම් මම ඇවිදිනකොට තියෙන අත්දැකීම නෙවෙයි දැන් ලබන්නේ කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත ආද වුණොත් යාළු වුණොත් ඔකට ලකුණු දෙකක් වටනවා එකක් තමයි Taman tamanට මෛත්‍රී කරගන්න වෙලාව මුළු සංසාරේ කදාකත් අපි Tamanට මෛත්‍රී කරගන්නේ නැහැ අපි නිකන් බොරුවට කොල්ලෝ ගෙල්ලොන්ට මෛත්‍රී කරනවා දේශපාලනඥයෝ ඡන්දදායකයන්ට මෛත්‍රී කරනවා මුදලාලිලා තමයිගේ පාරිභෝගිකයන්ට මෛත්‍රී කරනවා බඩවන්න. ඕක මිසක් අයෙක්කත් මේ මම දැන් මෙතන ඉන්නවා මේ කය මම සෑහසියෙන් ගත කරනවා ලද මනුස්සාත්ම භාවයේ ලද බුද්ධෝත්පාද කාලයේ ලද චන සම්පත්තිය මම මේ චිත්තක්ෂණේ බුද්ධ විඳිනවා කියලා මේ කයට මිත්‍රත්වයක් මෛත්‍රියක් අත්දකලා නැහැ. ඒ නිසා එක පැත්තකින් අපි ඉස්සල්ලාම දාට මේ මේ ලැබුවා වූ ඕලාරික අත්පටිලාභයට මේ ශරීරයට මේ මේ මමයට ඉස්සල්ලාම දාටමයි කියන මුළු අදින්ම එක චිත්තක්ෂණයක් ගන්න. දෙක ඒක එක පැත්තකින් ලකුණනවා දෙක මම සතිය පිහිටෙවුවා. මම සතිපට්ඨානෙ පිහිටේ නිසා සමථ විපස්සනා දෙපැත්තෙම ලකුණු ලැබෙනවා ඉන්න චිත්තක්ෂණයක් පාසා. ඉතින් කාට හරි අත උසලා කියන්න පුළුවන් නම් අසවල් කාරණාව නිසා අසවල් බාධා නිසා අසවල් කෙලෙස් නිසා අසවල් මාය නිසා ප්‍රේතය නිසා භූතය නිසා යක්ෂය නිසා මට දැන් මම ඉන්න තැන දැනගන්න බෑ කියලා එයා භාවනාවට නුසුදුසු කබව්‍ය කෙනෙක් වඩපත් එහෙම දෙයක් නැහැ ඕනම කෙනෙකුට අවශ්‍ය වෙලාවක චිත්තක්ෂණයකට මම දැන් මෙතන කින්තන ගන්න පුළුවන්. ඉතින් හිතින් නැහැ හිත. සද්දවලට දුවනවා, වේදනාවට දුවනවා, හිතවිලිවලට දුවනවා. මොකද මෙතෙක් කල්ලාපු අනුන්ගේ හිත් කලබන්ට චංචල කරවන්න කම්පල කරවන්න අඩප්පුලි වැඩ කරලා තියෙනවා. අනුන්ගේ අවධානය Taman ධ්‍යාන ගන්නව පිටතන කර ගන්න. ඉතින් ඒකේ සාපේ. Taman එක දැනට ගන්න ගියාම ඉන්න බෑ. නමුත් අපිට අදහසක් ඇති කරගන්න පුළුවන් හිත පළච්චාවයි පිට ගියාවයි ලද ලද වෙලාවේ මේ ඉඳගෙන ඉන්න පරියන්කේ එක චිත්තක්ෂණයක් එක පරියන්කට එක චිත්තක්ෂණයක් හරියම සතිය පිටව ගන්නවා කියන වර්තමානයේ හිත ගන්නවා කියන මේ ඉන්න ඉරියව්වට හිත ගන්නවා කියන අදහස ගත්තොත් ඒකට පොඩි වටිනාකමක් දුන්නොත් ඒකට අගයක් දුන්නොත් තමන්න තේරෙයි manussත් භාවයේ ප්‍රතිඵලයක් චිත්තක්ෂේප ගන්නවා ඒක ආගය සඳහා මම පැකිලෙන්නේ නැතුව කියනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන තමයි නිවන කියන්නේ එච්චර වර්ණ ගන්න අමාරු දෙයක් නෙවෙයි නිවන කියන්නේ ඒ නිසා ඒක බැරි නම් අභෞවිය පුද්ගලයේ භාවනාවට මේකට කියනවා ක්ෂණ මාත්‍ර නිවර. ඉතින් ලද්ද පුළුවන් පුළුවන් තරම් චිත්තක්ෂණ කොට දාගන්න මේ මම දැන් මෙතන එනකම් මේ කෙලෙස් නැති සතිමත් මෛත්‍රී යුත් චිත්තක්ෂණය. අන්න ඒකට සාක්ෂියක් වශයෙන් තමයි බැරියත්තන්ට අත්තලක් වශයෙන් තමයි සර්වචනාංශ සඳහන් කරන මේ මිඳගෙන ඉන්නකොට ඇතුලේ කෙරෙන ක්‍රියාවලියක් දන්නවනම් ඉඳගෙන ඉන්න බාට සාක්ෂි. ඕනම ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ සමස්ත මානවයට සරුවචන වහන්සේ මේ ආනාපානය අවම ලංසුව වශයෙන් කාටත් පොදු වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට ඇතුලේ මැරෙන්නේ නැති බවට නිින්ද කිල්ල නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට ලකුණක් විදියට මේ හුස්ම ගන්න ටික. නැත්නම් මේ මයින්මක් අදින්නා වගේ අදිනවා ගන්නවා හෙලනවා ආස්වාස් ප්‍රසආසය හෝ ඇතුළේන පිට වෙන හෝ දකින්නවනම් ඒකට කියන්න පුළුවන් මේ මම දැන් මෙතන කියන පාට ලකුණ. ඉන් එහාට ඒක වටිනාකමන්නේ. ඒ සඳහා උදරේ පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ඉඳගෙන ඉන්නකොට මේ යටිපහටිය කොටස කොළේ හැපිලා යටි වැටෙන්න පුළුවන්. නැත්නම් මේ උලම් වදින හැටි වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතේ පයේ තියෙන යම් මුරුසමක් කම්පන චංචල ගතියක් වැටෙන්න පුළුවන්. කොයි එක හරි මේ හිත මෙතන මම දැන් මෙතන තියෙන තැන තියෙනවා කියලා ඒ නිසා සරල සමීකරණයක් හිතර ගන්න පුළුවන් යම් චිත්තක්ෂණයක තමයි මම දැන් මෙතන ඉන්නවා ඉන්න පාට ලකුණක් විදිහට මට ආස්වාසය ආස්වාසය වශයෙන් පේනවා ප්‍රසවාසය ප්‍රසවාසය වශයෙන් පේනවනම් ඒ චිත්තක්ෂණය Tamanට මුළු සරු විශ්යම මුළු ලෝකෙම දන් දීපු දාන කුසලයේ සිද්ධ වෙනවා. මොකද ඒ හිත දන් දෙන්න මුළු ලෝකේ දන් දෙන්නට වර්තමානයේ ගන්න බෑ. වර්තමාන හිත ගත්තා සත්තන අපි මේ ලෝක ධාතුවම දන් දීලා තියෙනවා. ඒක කොච්චර අමාරුද කියලා තේරේ වර්තමානට හිත ගන්න බැරි කම. අපි ඒ තරම් ලෝකෙට බැඳිලා, අපි ඒක තරම් ලෝක ගැලිලා ඇලිලා. ඉතින් ඒ නිසා අපිට චිත්තක්ෂණයකටවත් බෑ. මුළු හදින්ම ලෝකය අමතක කරලා මුළු හදින්ම වම දක්වම දැන් මෙතන කියලා දෙන්න. බෑ කියලා කියන්නේ මේ සංසන්දනත් ගන්න පුළුවන් තු ඉන්නවා. පුළුවන් නම් එච්චරයි බුද්ධ ආගම කියන්නේ. එච්චරයි භාවනා කරන, එච්චරයි සතිය කියන්නේ, එච්චරයි මෛත්‍රී කරුණාව කියලා කියන්නේ. ඒ නිසා අපි සුබෝදාරාමයේ මුල් කරගෙන උත්සාහ කරමු. මේ පැයේදී හැකි තාක් දුරට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම මුළු ලෝකෙම දන් දෙනවා. ඒකට ලකුණක් වශයෙන් මම හිතගෙන නෙවෙයි, බුද්ධියගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඉඳගෙන කියන එකට ලකුණක් වශයෙන් වැටහෙනවා නම් මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතේ දෙක ලකුණ. අපි සත්‍යයෙන් ඉන්න බාට අතේ දෙක ලකුණ. ඉතින් අපි යාප් වෙලා බැගෑ වෙලා ආධුනිකයෙක් වෙලා නවකයෙක් වෙලා උත්සාහ කරනවා හැකිතාක් දුරට මේ මම දැන් මෙතන චිත්තක්ෂණ උපයන්න අනෙක් කෙන චිත්තක්ෂණ වලට පීඩා කරන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හැකිතාක් දුරට අර මම දැන් මෙතන කියන චිත්තක්ෂණ උපය. ඉතින් මෙච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ මේ මෙහෙවීමේ වැඩපිළිවෙල වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා මේ දවස හරත් වෙන්න ඉස්සර වෙලා සියලු දෙනාට ලැබිච්ච මේ වටිනා සීතල පැය සුවසේ තමන්ගේ නීරියව වැඩි වේලාවක් පවත්වමින් සත්‍ය පීඨවා ගැනීමට ලැබීවා කියලා ඒත් එක්ක මගේ උපදේශය මෙතන නතර වෙනවා විශේෂ දිනාම සාමූහික භාවනාවට පිළිබඳව